කාලිංග මහත්මයා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනාදී මට හරිම වැදගත් දෙයක් මගේ සිතට ඇති වුණා ස්වාමීන් වහන්සේ දැන් අපි සෑම සිතකම සමන්විත වෙන්නේ නාම රූප දෙකකින් ඔබ වහන්සේ කිව්වා දැන් නාම රූප දෙකක බින්දියාමක් තමයි මෙතේ ප්‍රත්‍යයෙන් තමයි මේ සිත ඇති වෙන්නේ නාම රූප දෙකක බින්දියාමම එතන දුකක් ස්වාමීන් දැන් අපි සෑම විටම අපි දැන් දුක ගැන කතා කළාට සමහර වෙලාවට අපිට සැපසිතේදී සැපයක් ඇති වෙන හැම සිතකම එතනත් නාම රූප දෙකක සමන්විත වෙලා තමයි ප්‍රත්‍ය වීමෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ මෙතන අපි සැපයක් යයි කියන හැම තැනම දුකක් නේද ඇති වෙන්නේ. මොකද නාම රූප දෙකක බිඳියමක් ඇති වෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ අපි රැවටීමක ලොකු මුලාවක නේද මේ ඉන්නේ අපි දැන් සැපය කියලා හිතාගෙන සැපේ සිතෙන් හිතන නමුත් එතන දුක නේද හටගන්නේ. එතකොට එතනම අවිද්‍යාව නේ ස්වාමී. ඔතන අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන තැනක් දැන් කිසිදු සැපයක් නැහැ පවතින්නේ දුක පමණයි කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඒක මොන පදනමේද අපි ප්‍රකාශ කරන්නේ? අපි ඒක තේරුම් ගන්න කියලා පරිස්සම් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ ආස්වාදය කියලා දෙයක් තියෙනවා. සුඛ වේදනාව කියලා දෙයක් තියෙනවා. සුඛ වේදනාව කියලා කියන්නේ එක්තරා චෛතසික ධර්මයක්. එතකොට ඒ චෛතසික ධර්මය නැහැ කියලා අපට කියන්න බෑ. එතන එතන වේදනා චෛතසිකයේ එක්තරා ප්‍රභේදයක් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට ඒ ඒ වේදනා චෛතසිකයේ ඇතිවෙන ප්‍රභේදය නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඒ ඇතිවෙන ප්‍රභේදයක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන්නා වූ ධර්මයක් පමණයි කියලායි අපි තේරුම් ගන්න ඇත්තේ. දැන් මේ මෑතකදී ඊයේ පෙරේදත් අපි ඔය සම්බන්ධව කතා කළා. Uh, විශේෂයෙන්ම අර පසුගිය සෙනසුරාදා uh, පහුගිය සෙනසුරාදා අපට රුවන්වැලිසෑයේ තිබුණු uh, බුදුගුණ දේශනාවේ අපිට මාතෘකාව තිබුණේ දස බල ඥාන. එතකොට දස බල ඥානවල පළවෙනි ඥානය තමයි ස්ථාන අස්ථාන දන්නා නුවණ. ඒකෙදි පැහැදිලි කරනවා සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් කවර හේතුවක් නිසාවත් සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්න හේතුවක් නැහැ. පෘතජනෙක් නම් සංස්කාර ධර්ම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න පුළුවන්. සෝවන් ඵලලාභී කෙනෙක් කොහොමවත්ම සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ කියලා දැන් ඒකේ පැහැදිලි කරලා තියෙනවා. දැන් එතකොට එකවරම අපිට මේක බැලූ බැලමට හිතෙන්න පුළුවන් ඉතින් සෝවාන් ඵලලාභී පුද්ගලයා සුඛ වශයෙන් ගන්නෙ නැතිනම් සෝවාන් වෙච්ච අය එතකොට සැප නැද්ද? සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ දැන් විසාකාව වගේ අය විවාහ වුණා. විවාහ වෙලා දරුවෝ ලැබුවා. එතකොට ඒගොල්ලෝ සැපයක් වින්දේ නැද්ද එතකොට? ඇත්තටම එය සැපයක් වින්දා. එහෙමනම් මොකද්ද මේ කියන කතාව? සෝවාන් ආර්යයන් කිසිම හේතුවකින් සංස්කාර ධර්මයන් සුඛ වශයෙන් වර්ධවා ගන්නේ නැහැ. දැන් මෙතන අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඒ අයට සුඛ වේදනාව දැනෙනවා. ඒක නැත්තේ නෑ. හැබැයි ඒ සුඛ වේදනාව තුල ඒ අය අවිද්‍යාවෙන් මුසපත් වෙන්නේ නෑ. ප්‍රත්‍යඥෙක් වගේ ඒ සුඛ වේදනාව යනොත් හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ධර්මයක් නිසා එය දුක්ඛ ධර්මයක් කියන බව සංස්කාර වශයෙන් දුක්ඛ ධර්මයක් කියන බව දකින්න. ඒක පටලවා ගන්නෑ. අපිට වෙන්නේ සුඛ වේදනාව ඇති වෙනකොට ඒ සුඛ වේදනාවට බඳුන් වෙන සියලුම සංස්කාර ධර්මයන් සුඛ සංඥාවෙන්ම තමයි අපි ගන්නේ. හැබැයි සෝවන් පුද්ගලයා සුඛ වේදනාව සුඛ වේදනාවක් හැටියට විඳිනවා. මොකද එතනත්තර තවම කාමරාගය තියෙනවා, භවරාගය තියෙනවා, රූප රාග අරූප රාග තියෙන මේ සියල්ලම තියෙන නිසා එතනත්තාට රාගසිතින් ඒක විඳින්නට බාධාවක් නැහැ. නමුත් එහෙම විඳයි කියලා අර පුතඥෙක් වගේ ඒ ඒ සුඛ වේදනාව ජනිත කරන්නට අදාළ වෙන නාම රූප ධර්ම ටික ඒ චෛතසික ධර්ම ඒ රූප ධර්ම ඒ චිත්ත පරම්පරාව ඒවා සුඛ වශයෙන් ගන්නෙ නෑ මොකක් නිසාද ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා ඒවයි ඒක රාසීත්වෙන් ඇති වුණු එක්තරා දැනීමක් පමණයි මේ සුඛ වේදනාව කියලා කියන්නේ ඒක පැහැදිලිව එයයි වටහා ගන්න ඒ නිසා තමයි මේ සුඛ වේදනාව පාදක කොටගෙන ඒ අය ප්‍රත්‍යඥයෝ වගේ පව්කම් කරන්නට පෙළඹෙන්නේ නැත්තේ අකුසල් කරන්නට පෙළඹෙන්නේ නැත්තේ සුඛ වේදනාව ආස්වාදනය කළාට සෝවන් පරලාභී පුද්ගලයා එතන පවතින සංඛාර දුක්ඛය පැහැදිලි කොට දකිනවා. දැන් රහතන් වහන්සේ ගත්තාම රහතන් වහන්සේටත් සුඛ වේදනාව දැනෙනවා. හැබැයි අර සෝවන් පරලාභී පුද්ගලයා වගේ ඒක ආස්වාදනය කරන්නේ නැහැ. සුඛ වේදනාවත් රහතන් වහන්සේට දැනෙනවා දුක්ඛ වේදනාවක් දැනෙනවා රහතන් වහන්සේට රහතන් වහන්සේ ප්‍රථම ධානයට සමවැදුනොත් එතන තියෙන ධානාංග ටික විස්තර කරලා බැලුවොත් විතක්ක ਵਿਚාර පීති සුඛ එතකොට රහතන් වහන්සේගේ ප්‍රථම ධානයේදී සුඛ කියන මේ ධානාංගය පහළ වෙනවා කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් ඒ සුඛය උන්වහන්සේට දැනෙනවා නමුත් අර ප්‍රපංචණයෙක් විදිහට ඒක ආස්වාදනය කරන්නේත් නැහැ සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් විදිහට ආස්වාදනය කරන්නේත් නැහැ කුමක් නිසාද උන්වහන්සේට කාමරාගය ප්‍රහීන නිසා නමුත් සෝවාන් පුද්ගලයාට තාම කාමරාගය තියෙන නිසා ඒ සුඛ වේදනාව ආස්වාදනය කරන්නටත් පුළුවන් නමුත් ආස්වාදනය කළ පමණින් එය ඊට අදාළ සංස්කාර ධර්මයන් සුඛ වශයෙන් ඔහු වරදවා ගන්නේ නැහැ සංස්කාර ධර්මයන්හි දුක්ඛ ලක්ෂණය දකිමින් මේ වේදනාවේ තියෙන සුඛ ස්වභාවය විඳින්නට සෝවාන් පුද්ගලයාට අවකාශ තියෙනවා රහතන් වහන්සේ සංස්කාර ධර්මයන්හි දුක්ඛ ලක්ෂණය දකිනවා ඒ වගේම සුඛ වේදනාවේ ඒ සුඛ ස්වභාවය ආස්වාදනය කරන්නේ සුඛ වේදනාව දැනෙනවා. දැන් මොගලන් හාමුදුරන්ට හොරු තලනකොට දුක්ඛ වේදනාව දැනෙනවා. දැනුණා උනාට උන්වහන්සේ ඒක විඳින්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක සති සම්පඥාණයෙන් යුක්තව දකිනවා. ඉතින් ඒ නිසා දැන් අපි මුලාවක ඉන්නේ කියන බව ඇත්ත. හැබැයි සුඛ වේදනාව කියලා දෙයක්වත් නැහැයි කියලා අපි ප්‍රතික්ෂේප කළොත් එහෙම එතන පටලැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආස්වාදය ආස්වාදයේ හැටියට ආදීනවේ ආදීනවේ හැටියටත් නිස්සරණේ නිස්සරණේ හැටියටත් පැහැදිලිව වටහා ගැනීමේ හැකියාව ප්‍රඥාවන්තයා තුල අවදි වෙන්නට ඕන. ආස්වාදයක් නැහැ කියලා ගත්තොත් ඒක වරදක් වෙනවා. ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදය හැටියට ගන්නා වූ සංස්කාර ධර්ම ටික අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන්නා වූ සංස්කාර සමූහයක් කියන යථාභෝධයයි මතු කරගත යුත්තේ. ඔබතුමාට පැහැදිලි වුණාද ඒක? ඒක වෙනස්. මෙමය සල්හස මාර්ගඵලලාභී උතුමාලන් වහන්සේ කෙනෙක් කරේ මොකද යථාභූත ඥාණයෙන් නුවණින් ඉන්න නිසා ඒ ආස්වාදය තිබුණත් ඒක අවබෝධයෙන් යුතුව ආස්වාදය කර ආස්වාදය ලබා ගන්නවා ස්වාලස පෘථග්ජන වල අපිට මම කිව්වේ ස්වාලහස දැන් මේ දුකයි සුවපයයි කියලා හැම තැනකම අපි හිතා හිටියට එතන දුක කියන ලක්ෂණය තියෙනවා නේද ස්වාලහස දුක එතකොට එතන අකුසලයේ කොහොමත් වෙනානේ සමහර දුක කියන්නේ දේශයක් කියන එකනේ. එතකොට ඒ ලක්ෂණය එතන පවතිනවා අපිට. කියන්නේ පෘථග්ජනයෙකුට. නේ ස්වාමීනාස්. පෘථග්ජනයෙකුට පමණක් නෙවෙයි රහතන් වහන්සේට පවා ඒ දුක්ඛ ලක්ෂණය කියන එක සාධාරණයි. ඒ නිසා රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වීමත් සමග උන්වහන්සේ චෛතසික දුක්ඛයෙන් මිදෙනවා විනා සංස්කාර දුක්ඛයෙන් මිදෙන්නේ. ඒ කියන්නේ ක්ලේශ දුක්ඛය විතරයි රහතන් වහන්සේට අහෝසි වෙන්නේ අරහත්ත්වේ. එතනින් ඔබට උන්වහන්සේට මේ චිත්තචෛතසික රූප ධර්මයන් නඩත්තු කිරීමේ පැවැත්වීමේ සංස්කාර දුක්ඛය තමත් උන්වහන්සේ සතුව පවතින. ඒ දුක්ඛය අවසන් වෙන්නේ ස්කන්ධ පරිණිරවාණයෙන් පමණයි. එතකොට රහතන් වහන්සේගේ පරිණිරවාණය දෙආකාරයි ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. ක්ලේශ පරිණිරවාණය හඳුන්වනවා සෝපදිශේෂ පරිණිරවාණය කියලා. ස්කන්ධ පරිණිරවාණය හඳුන්වනවා අනුපදිශේෂ පරිණිරවාණය කියලා. අනුපදිශේෂ පරිණිරවාණයදී තමයි උන්වහන්සේට මේ සංස්කාර ධර්මයන් පිළිබඳ සමස්ත දුක්ඛ දුක්ඛය අහෝසය. මේ කියන්නේ සංස්කාර ධර්ම නිම වුණාට පස්සේ තමයි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව සහ බිඳී යන බව ඒ හට ගැනීම බිඳින් දෙකෙන් පෙළෙන බව මේ සියල්ල අහෝසි වෙන්නේ. එතකොට අරහත් මාර්ගඥාණයෙන් අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළාට පස්සේ උන්වහන්සේට සැප දුක් දැනෙනවා හැබැයි ඒ දැනෙන කිසිවකට උන්වහන්සේට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ කෙලස් ප්‍රහාණය කරලා තියෙන නිසා ඒ නිසා ක්ලේශ දුක්ඛය නැහැ අරහත්ත්වයෙන් පස්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සේ සංස්කාර දුක්ඛයක් නැහැ අරහත්ත්වයෙන් පස්සේ රහතන් වහන්සේට ක්ලේශ දුක්ඛය නැති වුණාට සංස්කාර දුක්ඛය තවමත් පවතින. ඉතින් එතකොට පොතඥයෙකුට ඒ සංස්කාර දුක්ඛය පවතිනවා කියන එක අමුතු කාරණයක් නෙමෙයි අපි පිළිගත්තත් නැතත් දැනගත්තත් නැතත් තේරුම් ගත්තත් නැතත් කැමති වුණත් නැතත් සියලු කල්හිම සංස්කාර දුක්ඛය පවතිනවා. ඇයි ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව සහ බිඳී යන බව හැම කල්හිම සංස්කාර ධර්මයන් එක්කලා ආවේනික ක්‍රියාවලියක් හැටියට පවතින නිසා. එහෙමයි සාන්ත බොහොම පැහැදිලි සවන්හස වහන්සේට බොහොම පිං. හොඳයි.